නමුත් ඒ තෝරා ගැනීම ධර්මානුකූල වූ නුවණකින් නොකළොත් විශාල පරිහානියකට පවාපත් වෙන්න පුළුවන් බව බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. ධනය උපයා ගැනීමේ මාර්ග පෙනෙන ආර්ථිකය වගේම හොඳ නරක කුසල ලකුසල් හඳුනා ගන්න උපකාර වෙන ධාර්මික ඇතුව ඒ කියන ඇස් දෙකම ඇතුව රැකියාවක් සෝරාගත යුතු බවයි බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ. එහෙම නැතුව ධනෙ උපයා ගැනීමේ මාර්ග පමණක් පෙනෙන වපර ඇහක් ඇතිව එකස් කණෙක් වගේ ජීවත් වුණොත් මෙලවත් පරලොවත් මහා භයානක දුක් රාශියකට පත් වෙන්න ඉඩ තිබෙනවා. අන්නේ කාරණයට හොඳ නිදර්ශනයක් තමයි අද අපි මාතෘකා කළ ගාථාවට නිදාන කතාව හැටියට දැක්වෙන්නේ. මේ බුදු පියාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ වේළුවනාරාමයේ කිට්ටුව වාසය කළ චුන්ද කියලා ඌරු ඇද්දෙක්. මේ ඌරු ඇද්ද අවුරුදු 55ක් තිස්සේම ඌරන් මරමින්, කමින්, විකුණමින් ජීවත් වුණා. ඒ ජීවන මාර්ගය පිළිබඳව මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ ඈත ප්‍රදේශවල ආහාරහිඟ කාලවලදී මේ මිනිස්සයා කරත්තයකින් වී අරගෙන ගිහිල්ලා නැලියට දෙකට ඒ ගම්වල ඉන්න ඌරු පැටව් එකතු කරගෙන කරත්තේ පුරවාගෙන එනවා. ඇවිල්ලා ගියේ පිටිපස්සේ වෙනම කොටසක ඌරන්ට ඕන කරන පැලෑටි වර්ගත් වවලා මේ පින්නතුන් දන්න ඌරන්ගේ ප්‍රධාන ආහාරය නම් කොහොමද ගෙවල් පිටිපස්සේ තියෙනවා ඉතින් ඒ හැම දෙයක්ම කාලා ඌරන් තර වුණාට පස්සේ ගිනි උදුනක් දැල්වලා ඒ කිට්ටුව ඌරාව හෙල්ලෙන්න බැරි වෙන්න බැඳලා හතරස් මුගුරකින් හොඳ හැටි තලනවා ඒ මස් ඝන වෙන්න. තලලා ඉවර වෙලා ඊළඟට කට අරිනවා ඇරලා දී කැබැල්ලක් දමලා හරියට කූණයක් ගහන්න වගේ කට ඇරලා යකඩ තලියක කකාරපු උණු වතුර වක් කරනවා කටේ අර සතාගේ අසුචි එහෙම හේදිලා යන්න. ඉතින් බඩවැල් ඔක්කොම සිද්ධ වුණාට පස්සේ ඉතිරි වතුර ටික හැම ගැලවෙන්න ඇඟ පුරා වට කළා. තන උලකින් ඩෝම එහෙමත් දවලා අන්තිමට තියුණු කඩුවකින් බෙල්ල කපනවා. කපලා ඒ ගන්න ලේ එකතු කරගෙන අර ඌරු මස් ලේ හොද්දෙන් උයාගෙන ගෙදර අයත් එක්ක හොඳ හැටි භුක්ති විඳලා ඉතුරු හරිය විකුණනවා. ওই විදියටයි ඒ චුන්දගේ ජීවිතාව පැවතුනේ. කොහොම අවුරුදු 55ක්ම ජීවත් වෙලා අන්තිමේදී දැන් මේ කාලේ හැටියට කියනවා විශ්‍රාම ගන්න කාලයේදී චුන්දෙට බරපතල රෝගයක් ඇති වුණා කර්ම රෝගයක් අංගපත එහෙම් පිටින්ම දැවිල්ලයි හරියට ඌරෙකු වගේ විලාප කියමින් ගේ එහා මෙහා දුවන්න පටන් ගත්තා මොකද ඒකට හේතුව මැරිලා යන්න තිබෙන තැන පේන්න පටන් ගත්තා අවීචියේ අවීචියේ ගිනිදැල් අවීචි මහා නරකාදී ඉතින් බය සංతాපයෙන් මරණ බයෙන් එහා මෙහා දුවනවා. ගේ ඉන්න කට්ටිය කට වහන්න උත්සාහ කරා. ඒත් කෑ ගහනවා අහල පහල ගෙවල් වල නිදා ගන්න බැරි තරම්. ගෙවල් වල දොරවල් වහලා මේ මිනිස්යාව ඉතින් එහා මෙහා දුවනවා ඌරෙක් වගේ. කොහොම හත් දවසක්ම ගත කරලා දුක් විඳලා හත්වෙනි දවසේ මැරිලා අවීචි මහණෙරිය උපන්නා. ඒ අතරතුරදී සංඝයා වහන්සේලා මේ ගෙදර ළඟින් යනකොට මේ ශබ්දය අහලා හිතුවා මේ චුන්ද හත් දවසක් තිස්සේ ඌරන් මරණවයි කියලා හිතාගෙන බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ චුන්දලයි ගෙදර මොකක් හරි මඟුලක් ඇති දැන් හත් දවසක් තිස්සේ මේ විදිහට ඌරන් මරනවා මේ මිනිස්යාට කිසි කරුණාවක් මෛත්‍රියක් නැහැ නේද කියලා කිව්වහම නෑ මහණෙනි ඌරන් මැරුවා නෙවෙයි ඒ කර්ම විපාක වශයෙන් කර්මයට ගැලපෙන ආකාරයට මේ හත් දවසක් තිස්සේ ඌරෙකු වගේ මේ විදිහට විලාප කෙමින් ඒ අතර මේ අත දුවලා දැන් අද මැරිලා අවීචිය උපන්නා කියලා කිව්වහම මේ සංඝයා වහන්සේලා කියනවා ස්වාමීනි මෙලොවත් දුක් වෙලා මේ පුද්ගලයා දුක් වෙන තැනකටම ගියා නේද එසේ මහණෙනි පව් කරන තැනැත්තා මෙලොවත් දුක් වෙනවා පරලොවත් දුක් වෙනවා කියන අදහස දෙමින් ඊළඟට බුදු පියාණන් වහන්සේ අපි අර මාතෘකා කළ ගාථා ධර්මයේ වදාලා ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත් සෝචති පව් කරන තැනැත්තා මෙලොවත් ශෝක කරනවා පරලොවත් ශෝක කරනවා මෙලෝ පරලෝ කියන දෙතෙන්හිම ශෝක කරනවා සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨ මත්තනෝ තමාගේ තමාකල කර්මවල කිලිටි භාවය අපිරිසුදු භාවය දකිමින් ඒතනත්තා ශෝක කරනවා ඒ වගේම දුකට වෙහෙසට අනගාටුවටපත් වෙනවා කියලා ඒ විදිහට දේශනා කරලා දාලා එතකොට මේ කථාන්තරයේ ආශ්‍රයෙන් මේ පින්නතුන්ට යම් යම් දේවල් ඉගෙන ගන්න පුළුවන් කොහොම නමුත් අපි දැන් මේ කතාව දිහා හැමදෙනාම එක විදිහට බලන්නේ නැතුව ඇති මේ කාලේ ව්‍යවහාරයෙන් කියනවා නම් චුන්දගේ ගේ පිටිපස්සේ තිබුණේ සත්වගෝවි පළක්. චුන්දේ සත්වගෝවි පළේ ගොවිතැන් කරපු ආකාරය තමයි අර මුලදී කියුණේ. ඉතින් ඒ විදිහට ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බලනවා නම් චුන්ද සතුන් ඇති කරලා ආරක්ෂාව කරගෙන ගිය ආකාරයයි සමහර කෙනෙක් බුද්ධ කාලයේ අසත්ත්ව ගොවිපළවල් වල தත්ත්වය පිළිබඳව අධ්‍යයනය කරනවා නම් අන්න ඒකට හොඳ මේ කථාන්තරයක්. ඉතින් ඒ පැත්ත බලනවා නම් නමුත් ධර්මානුකූලව බලනවා නම් මෙතන තියෙන්නේ මහා භයානක කර්ම විපාක පිළිබඳ කථාන්තරයක්. ඉතින් අර චුන්ද අවුරුදු 55ක් තිස්සේ එහෙම දැඩි පාප කර්ම කරලා අන්තිමට විශ්‍රාම ගත්තේ විශ්‍රාම සුවය වෙනුවට ලැබුවේ කායචිත්ත සංతాපයයි. ඒතරම් අපට ඔය සංවේගජනක කතාවක් හැටියට පෙන්වන්නට මොකද ඊටත් වඩා ක්‍රූරාන්දමින් මේ යුගයේ සත්ව ඝාතනය කරනවා අපි කවුරුත් දන්නවා සත්ව ගොවි පළවල් වල පෞද්ගලික වශයෙන් පොදු වශයෙන් උත් කොයි හැටියෙන් නමුත් දැන් විශේෂයෙන්ම බටහිර රටවල් වල මේ පින්නතුන් කොතිකුත් අහලා ඇති යාන්ත්‍රික යන්ත්‍ර සූත්‍ර මගින් මේ සත්ව ඝාතනය මහා පරිමාණයෙන් කෙරෙනවා සමහර විට කර්මාන්ත ශාලාවක එක දොරකින් අමුද්‍රව්‍ය හැටියට පණ ඇති සතුන් පැයක් ඇතුල් වෙනවා අනිත් දොරටුවෙන් නිෂ්පාදිත හැටියට මාංශ ජනක ධාතු අඩංගු ටින් පිට වෙනවා ඉතින් ওই විදිහට නොයිකුත් යంత్ర සූත්‍ර වලින් කරන්නේත් අර චුන්ද කරපු අර පාප කර්මයමයි. කොයි අන්දමේ යంత్ర සූත්‍ර තිබුණත් පින්නතුනි ලෝකයේ තියෙන පුදුමම යන්ත්‍රය වන කර්ම යන්ත්‍රයට ඒ හැම එකක්ම යටයි. අර යంత్ర සූත්‍ර නිපදවාගෙන සත්ව ඝාතනය සඳහා යොදන හැම කෙනෙක්ම කර්ම යන්ත්‍රයට යට වෙලා ඒකට අහු වෙලා කල්ප ගණන් දුක් විඳින බව බුද්ධ වචනය අනුව අපට කියන්න පුළුවන්. ඒක නිසා මේ කර්මයන්ත්‍රය ගැන අපි හිත යොදවන්න ඕන. ඒ කර්මයන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයට 아무තු ඉන්ධනයක් අවශ්‍ය නැහැ. චේතනාව ප්‍රමාණවත්. චේතනාව තුලින් කර්මයන්ත්‍රයට ඇදිලා යනවා. ඒක විපාක වශයෙන් නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය ආදී තැන්වලට යනවා පමණක් නෙවෙයි. මෙලොවත් අර විදියට අර චුන්ද විඳ වගේ බරපතල විපාකත් ඇතැම් විට විඳින්න සිද්ධ වෙනවා. යම් කෙනෙක් ඒක නොවිඳින පේනවා නම් ඒ අර අරගෙන ආපු පුණ්‍ය කර්මයේ ශක්තිය නිසායි මනුෂ්‍යාත්මයක් ලබා දුන්න ඒ කුසල් ශක්තියේ බලය නිසායි රැකිලා ඉන්නේ. ඒක හීනමුණ හැටියට අන්න අර විපාක දෙන්න පටන් ගන්නවා. ඒක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙන්නේ. නහි පාපං කතං කම්මං සජ්ජු කීරං මුච්චති ඩාන්තං බාල මන්වේති භස්මච්ඡන්නෝව පාවකෝ කියලා. කරන ලද පාප කර්ම එකපාරටම විපාක දෙනවම නොවේ. ඒක පහු කර පුද්ගලයා පිටිපස්සේ ගමන් කරනවා හරියට අලු වලින් වැහුණු ගිනි පුපුරක් වගේ. අන්න ඒක අනුව දැන් මේ එහෙම කියන්න අපේ කල්පනා කළේ ඇතම් කෙනෙක් හිතනවා දැන් සමාජයේ ඔය විදිහට මහා පරිමාණයෙන් සතුන් මරණ අය කොතිකුත් ඉන්නා කෝය අයට විපාක ලැබෙන්නේ නැහැ නේද? හොඳින් ඉන්නව නේද? කියලා එහෙම පේනනවා. නමුත් ඒකට හේතුව අර තමන් මනුෂ්‍ය ආත්මයක් ලබාගත්තු කුසල කර්මයේ ශක්තිමත් නිසායි. ඒක ඉවරුනේ හැටි අන්න අර කොතනින් නමුත් ඒක විපාක දෙන්න පටන් ගන්නවා. දැන් චුන් දෙක කතාවෙන් ඊටමත්ම පැහැදිලිව පෙනෙනවා මෙලොවම පවා කර්මයට අනුරූපවම විපාක වින්දා හතර ගාතෙන් ඌරෙක් වගේ බෙරිහන් දෙමින් මේ අත මේ අත දිව්වා. ඉතින් මේ ඒ කම්ම සරික්කතාව කියලා මේ කර්මයේ මේක ලක්ෂණයක් තමයි කර්මයට අනුවම බොහෝ විට විපාක දෙනවා විපාක සැලසෙනවා. ඒකට ගැළපෙන ආකාරයටම කර්ම යන්ත්‍රයෙන් සකස් කරලා දෙනවා පරිසරය. ඉතින් අවීචි මහා නීරය ආදී වශයෙන් අපි දක්වන්නේ අර කියාපු කර්මය ක්‍රියාත්මක වන භූමි. කොටිම කියතොත් මේ කර්මයේ විපාක දීමට තියෙන 31 තලයෙන් තමයි අපි මේ දෙව්ලෝ බඹලෝ නිරය ආදී වශයෙන් දක්වන්නේ. කුසල් කර්ම වල විපාක දෙන්න යම් යම් ලෝක තිබෙනවා නම් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී වශයෙන් නිරය කියන එකකුත් තියෙනවා කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා නොපෙනුනත්. තිරිසන් ලෝකයේ විඳින දුකම වුණත් කෙනෙකුට හිතා ගන්න පුළුවන් කොයිතරම්ද කියලා. ඉතින් තිරිසන් ලෝකයේ ඇතැම් විට බොහෝ විට උපදින්නේ අන්න අර විදිය පාප කර්ම කළ අයයි. ඉතින් ওই විදියට මේ පාප කර්ම වල විපාක පක්ෂය අපිට හිතා ගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට එපමණක් නොවේ මෙලොවම අර සෝසෝචති සෝ විහඤ්ඤති වෙහෙසට දුකට කන සංවේගයටපත් වෙනවා කිව්වේ පසුතැවිල්ල. හොඳ රැකියාවක් ධාර්මික රැකියාවක් කළ කෙනෙකුට විශ්‍රාමයත් එක්කම ලැබෙන පාරිතෝෂිකය තමයි නිර්වද්‍ය සුඛය. අනවද්‍ය සුඛය කියලා කියනවා. අනවද්‍ය සුඛය. මම මගේ ජීවිතය ධර්මානුකූලව ධාර්මිකව ගෙන ගියා. අර මිත්‍යා ආජීව කියලා කියන වැරදි ජීවිතාක්‍රම වලට ඒවට අහු වුණේ නැහැ කියලා සනසිලිසුවෙන් අවසන් හුස්ම හෙලන්න පුළුවන් ධාර්මික ජීවිතාවක් ගෙන ගිය තැනැත්තාට. නමුත් එහෙම නැතුව අර මිත්‍යා ආජීවය කියලා කියන සතුන් මාසට ඇති කිරීම මාංශ වෙනදාම ආයුධ වෙනදාම වස විස වෙනදාම මත්පැන් වෙනදාම ආදී මේ මිත්‍යා ආජීවයන්ගෙන් ජීවත් වෙන කෙනෙකුට පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒවා නිසා අකුසල සිතිවිලි රාශියක් චිත්තසංතානිය ඇති වෙන නිසා ඇතම් කෙනෙක් මේ කාලේ බෞද්ධයින් පවා මහා පරිමාණයෙන් සත්ව ඝාතනය කරන සත්ව ගොවිපළවල් පවත්වගෙන යන අන්‍යාගමිකයන් දකින්නකොට ඊර්ෂ්‍යාවෙන් ඒ අධ්‍යා බලලා ඒ මිත්‍යා දෘෂ්ටිකෙන් දිහා බලලා තමනුත් ඒව අනුගමනය කරන්න පෙළඹෙනවා. අන්න ඒක ඊටාත්ම විශාල අඥානකමක්. ඒ අය తాවකාලික වශයෙන් දියුණු වෙන වගේ පෙනුනට මොකද ඒ ලබා ගන්න ධනස්කන්ධය හරියට අර වාරකම් කාලේ මුහුදු වෙරළේ හදාපු බංගලාවක් වගේ එහෙම කැඩිලා යනවා විනාශ වෙලා යනවා බුදු පියාණන් වහන්සේ ධනය ලබා ගැනීම පිළිබඳව ගිහි පින්නතුන්ට ප්‍රකාශ කරලා තිබෙන්නේ දහඩිය මාන්තයෙන් ධාර්මික ධනය උපයා ගන්න හැටියටයි නැතුව බුදු පියාණන් වහන්සේට ඉක්මනින් පොහොසත් වීම ගැන ඊර්ෂාවක් ඇති වුණේ නැහැ ගිහි පින්නතුන් ඉක්මනින් පොහොසත් වීම ගැන ඊර්ෂාවකින් නොවේ ආජීවය පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක පීවරක් හැටියට දක්වලා තිබෙන්නේ බුදු පියාණන් වහන්සේට පෙනුණා මේ ආජීවය තුලින් කෙනෙකුට මෙලොවත් පරලොවත් විඳින්න වෙන මහා දුක් රාශිය. ඉතින් ඒක නිසා දැන් අර ඇත්ත වශයෙන් කියනවා නම් ධාර්මිකව ධනය සපයා ගැනීම ඒ ලබාගත්තු ධනය දුක් මහන්සි වෙලා දහඩිය මහන්සියෙන් ලබාගත්තු නමුත් ඒක තහවුරු ධනයක්. හරියට වේයන් මහන්සි වෙලා හදාපු තොඹසක් වගේ ශක්තිමත්. මීමැස්සන් අමාරුවෙන් හදාගත්තු මීවදයක් වගේ රසවත්. ඒ වගේ ලබා ගන්න උපයා ගන්න ධනය. ඒ වෙනුවට අර අධාර්මික ක්‍රම වලින් ධනය රැස් කරගත්තොත් ජීවිතයට කැමති මරණයට අකමැති සතුන් අර විදියට ඝාතනය කරලා නිර්දය ලෙස ඝාතනය කරලා ඒතනත්තට මෙලොවත් පරලොවත් පැවෙන්න සිද්ධ වෙනවා ඒ පාප කර්මයේ විපාක වශයෙන් අර කර්ම යන්ත්‍රයට අහු වෙලා. ඉතින් ඔන්න ඔකයි ලෝකයේ තිබෙන ධර්මතාව. අපි ඒක ගැන කල්පනා කරන්න ඕන. දැන් විශේෂයෙන්ම මේ යුගයේ ඇතම් කෙනෙක් කල්පනා කරන ආර්ථික විද්‍යාව අනුව ශීඝ්‍ර අන්දමින් වැඩෙන දිලිඳු බව නැති කරන්න නම් ඔන්න ඔය විදිහේ කෙටි ක්‍රම යොදා ගන්න ඕන සත්ව ඝාතනය කරලා හරි ඉක්මනින් මහා ධනයක් රැස් කර ගැනීම ආදී ඒ විදිහේ අයථා ක්‍රම ඉදිරිපත් කරනවා ඒ අය මේ ප්‍රශ්න විසඳන්න. ඒවා අදූරදර්ශී මාර්ගයි. ඒ තුලින් මුළු මහත් මානව සංහතියම කෙලසෙනවා. ඒ තුලින්ම තමයි ඊළඟට සමාජයේ නොයෙකුත් විදිහේ කෲරත්වය ඇති වෙන්නේ. මව්පියන්ට දරුවෝ සලකන්නේ නැහැ. ඊළඟට මව්පියන් විසින් දරුවන් මරනවා දරුවන් මව්පියන් මරන ওই විදිහට කුරුවත්වයේ ඇති වෙන්නේ gedara දොරවල් වල අර හුරුතලට ඇති කරන සතුන් උත්සව දවසක් මඟුල් දවසක් දැන් නම් සමහර විට පින්කම් දවසක් පවා යෙදුනහම ඒ පිටිපස්සට ඇදලා අරගෙන හඬව හඬව මරලා ඒවා මස් රස විඳිනවා නම් අන්නේ බඳු ඒ නිමෙස් වල අර විදිහේ මව්පියන්ට සැලකීම් ආදී ගුණධර්ම ඉතුරු වෙන්න ඉඩක් නැහැ ඒ ක්‍රූරත්වය දකින්න ලැබෙන නිසා එදිනදා ඊළඟට ඒ වගේම ඒකම යන එකක් තමයි මස් මාංශ කෑම කියන එක නොයෙකුත් විදිහේ තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. සතුන් මැරීම නම් හොඳ නෑ තමයි. නමුත් මස් මාංශ කෑමේ වරදක් නෑ කියලා. නමුත් මේක හිතා ගන්න තියෙන්නේ උගුරට හොරා බෙහෙත් බොන්න බැරුව වගේ දිවට හොරා මස් කන්නත් බෑ. මස් රසයට ගිජු වෙන ස්වභාවයක් දිවේ තිබෙනවා. මොකද දීර්ඝ කාලයක් සංසාරේ අපි එකිනෙකා ගොදුරු කරගන්න තිරිසන් ආත්මවල ඉපදිලා ඒ වගේම යක්ෂ රාක්ෂසින් හැටියට ඉපදිලා මස් අනුභව කරපු එකේ ඒ මස් රසයේ මසට ඇදෙන ගතිය මේ දිවේ තිබෙනවා තැන්පත් වෙලා ඒක අවදි වෙනවා මස් රසය ලඟ වුණාම ඉතින් ඒක නිසා ඊළඟට Tamanට ඉබේ මස් ලැබෙන්නේ නැත්නම් මරාගෙන හනි කන්න තව හරි ලවා මරාගෙන හරි කන්න කෙනෙක් පෙළඹෙනවා ඒ තරමට මේ දිව භයානක දෙයක් ඔන්න ඒක නිසා මේ මාංශ ආහාරය ගැනත් කෙනෙකුට කල්පනා කරන්න සිද්ධ වෙනවා මේකට යොමු නිසා තමයි ඒ ඉල්ලුම වැඩි නිසාම තමයි ඒකට අනුරූපව සැපයුමක් ලෝකයේ පවතින්නේ. මාංශ ආහාරයට ලැබිය අය වැඩි වෙන්න වැඩි වෙන්න අර විදිහේ ආහිංසක සතුන් විශාල අන්දමින් මහා පරිමාණයෙන් මරණයට කැප කිරීමක් කෙරෙනවා ලෝකයේ. නොයෙකුත් විදිහේ අර චුන්දටත් වඩා කෲර අන්දමින් සමහර විට අමු අමුයේ මරා දානවා. මොකද අලුත් තෙලවලු ගන්න වගේම තමයි අලුත් මාංශ ගැනීම කියන එක. සාමාන්‍ය මිනිසෙක් කැමති අලුත් දේවල්. ඉතින් අලුත්ම මාංශේ මොකද්ද? උණු උණුවේ ලේ පෙරන විදියට දේ සතා මරලා ඊළඟට අර කැරට් අලියක් ගෝවා ගෙඩියක් වගේ ලියලා පෙති ගහලා ඒ විදියට ගන්න එක. ඉතින් ওই විදිහේ සංකල්ප රාශියක් දැන් සමාජයේ පවතින්නේ ඒව අනුමත කරන පක්ෂියකුත් සිටිනවා නුවණැති පින්නතුන් මේ විදිහේ බෞද්ධ කතාවක් ආශ්‍රයෙන් ඉගෙන ගන්න තියෙන්නේ අර පැරණි ඉන්දියාවේ සත්ත්ව ගෝවිපල්වල් පිළිබඳ හැදෑරීමක් නෙවෙයි මේකෙන් කරන්න තියෙන්නේ කර්ම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයක් සනාතන ශක්තියක් ඇති සනාතනව ක්‍රියා කරන මේ කර්ම යන්ත්‍රය කොයිතරම් භයානකම් දෙමින් අපට බලපානවද කියන එක ඒ නිසා මේ විදිහේ රැකියාවක් එහෙම නැත්නම් ජීවන මාර්ගයක් තෝරා ගැනීමේදී ඒක ඉබේ තේරෙන්න අරින්නේ නැතිව වෙන කරන්න දෙයක් නැතුවට කරනවා නෙවෙයි නුවණින් කල්පනා කරලා ඒක යෙදෙන්න ටිකක් අලාභ වුණත් දහඩිය මහන්සිය යොදන්න වුණත් ධාර්මික රැකියාවක් යොදා ගන්න උත්සාහ කරන්න ඕන. දැන් මේ කාලේ ඇතැම් බෞද්ධයින් පවා අනිකුත් දේවල් ගැන කතා කරත් මේක ගැන කතා කරන්න වැඩි කැමති නෑ එළඹෙන්නේ නෑ බොහෝ විට ගිහි පින්නතුන් ඒ ගැන අසතුටු වෙන නිසා. ඉතින් ඒක නිසා ඒ අය බොහොම දෙනෙක් කැමති තව තවත් චුන්දල ඇති කරන්න. චුන්දලාට ණය දීමනා දීලා ඒ අය තව උනන්දු කරන්න. ඉතින් ඒක නිසා මේ කෙනෙක් අපි උත්සාහ කරන්න ඕනිය බෞද්ධයින් හැටියට චුන්දයක් නොවෙන්න. චුන්ද පවුලට අයිති නොවෙන්න. ඉතින් අර චුන්ද තමන්ගේ නෑයන් එක්ක එකතු වෙලා දිනපතා ගිජුව මස් රසය වින්දා ඉතුරු වෙන එක තමයි ඒ විකිණුවේ ඒ මස් රසයට ගිජු වීමම සමහර විට ඒ රස්සාව තවදුරටත් කරන්න හේතු වෙන්නේ නැති අන්න ඒ වගේම තමයි ඉතින් අර මාංශ ආහාරයට ගිජු වුණාට පස්සේ පහසුවෙන් නොලබෙනවා නම් සමහර විට Taman හෝ මරන්න පෙළඹෙනවා ඉතින් ඒ විදිහට බලනවා නම් වඩාත්ම රසවත් ආහාරය වඩාත්ම රසවත් මාංශය මිනිමස් ඒක නිසා ඇතැම් විට ඒකත් රහසක් නෙවෙයි ඇතැම් අවස්ථාවල් වල සත්ව මාංශ විදියට මිනිමස් ඉදිරිපත් කළත් ඒක වුණත් අර රස තෘෂ්ණාවන්ව ගියත නැත්තා අනුභව කරනවා. පස්සේ ඒක මිනිමස් කෑවයි කියන හැඟීම ඇති වුණොත් ඒත නැත්තාට මුළු ජීවිතය තුනම ඒක අර තමන් ලේච යුගයට ගමන් කළා නේද කියලා පසුතැවිල්ල ඇති වෙනවා. මොන විදිය ආදීනව රාශියක් මේ කියාපු ආජීවයට සම්බන්ධ වෙලා තිබෙනවා මිත්‍යා ආජීවයට. ඒක ගැන අපි හොඳට ගැඹුරින් කල්පනා කරන්න ඕන. නොයෙකුත් විදිහේ තර්ක විතර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒ තර්ක විතර්ක ඉදිරිපත් කරන දිව තමයි අපිව නැති කරන්නේ. ඉතින් අර කතාවක් තිබෙනවා එක්තරා මාංශයට ගිජු කෙනෙක් දවල් ගෙදර ආවා. ගෙදර තිබුණු ඉතුරු මස් ටික භාර්යාව වෙන කාටද දීලා තිබුණා. අර කුණු මස නැතුව කන්න බෑ. ඒක නිසා ගේ පිටිපස්සේ හිටිය ගවයෙකුගේ දිව කපලා උයාගෙන කෑවයි කියලා කියවෙනවා. ඒ කනකොටම තමන්ගේ දිව වැටුණායි කියලා කියලා කියනවා. ඒ විපාකයක් හැටියට ওই විදිහේ එකක් ධර්ම කතාවක් වශයෙන් දැක්වෙනවා. විපාක දුන්නා හෝ නුදුන්නා හෝ එකවරම විපාක නුදුන්නත් ඒ වගේ ක්‍රූරතර දේවල් වලට කෙනෙක් පෙළඹෙන්නේ අන්න අර මාංශ රසයට ඇති කිජු බව නිසායි. ඉතින් ඒ විදිහට කල්පනා කරලා බලනකොට මේ කථාන්තරය තුලින් අපට පේනවා බුදු පියාණන් වහන්සේ අර පව්කම් කරන තැනැත්තාට පරලෝකදී පමණක් නෙවෙයි මෙලොවදීත් විපාක විඳින්න සිද්ධ වෙන බව. ඇත්ත වශයෙන්ම මෙලොවදී ඇති වෙන තැවිල්ල, දැවිල්ල තමයි පසුතැවිල්ල කියලා කියන්නේ. දැන් පාප කර්මයක් කළාම ඒක තුලින් පළවෙනිම ඇති වෙන්නේ පසුතැවිල්ල. හිත තුල තැවෙනවා. ඒ තැවිල්ලට ඊළඟට දැවිල්ලක් එකතු වෙනවා. කායික දැවිල්ලක්. ඒ දැවිල්ලට එහිම ප්‍රතිඵලයක් හැටියට ඒ කර්ම බීජයම වැඩි යාමක් හැටියට තමයි ඒ ඒකට ඕන කරන උපකරණ තියෙන තැනට ඇදිලා යනවා නිරය. අවීචි මහා නිරය. ඇතම් කෙනෙක් ඒ දැන් ධර්මයේ නොයෙකුත් තැන්වල එක තැනක දෙකක නොවේ පස්සේ එකතු කරයි කියලා කියන්න බැරි තරමට ධර්මයේ ඒ තැන්වල මේ නිරය ගැන කතාන්තර කියනවා අපාය හතර අපාය ගැන කියනවා. ඉතින් තිරිසන් අපාය නැtei කියලා අපිට කියන්න බෑ අපේ මසසට පෙනෙන නිසා പ്രേත ලෝකයක් නැtei කියලා කියන්න බැරි බව මේ පින්නතුන්ට ඉඳහිටල හෝ ආහන්න ලැබෙන සිද්ධි වලින්, gedara dorawal වල හැදෙන භූත කලවදර වලින් අනුමාන කරන්නවත් පුළුවන්. අසුර ලෝකයක් ඒ වගේම යක්ෂ උපද්‍රවාදී ආශ්‍රයෙන් අනුමාන කරන්න පුළුවන්. නිරය තමයි ඇද්දෝ නැද්දෝ කියලා තම් කෙනෙක් සැක කරන්නේ. නමුත් අභිඥාලාභීන්ට ඒ ගැන කිසි සැකයක් නැහැ. මසසින් දකින්න වගේ ඒ සියලු දේවල් දැක්කා මුගලන් මහරහතන් වහන්සේ අර ඒ ඒ තැන්වල තමන්ගේ අභිඥා ඥානයෙන් බුදුරජාණන් වහන්සේට ඒවා දුටු බව සඳහන් වෙනවා. ඉතින් ඇත්ත වශයෙන් නිරය ගැන තියෙන විස්තර පොතපතේ තියෙන ඒවා ඇතැම් අය හාස්‍යයට ලක් කරනවා, hina වෙනවා, මේවා කොහොමද මෙහෙම වෙන්නේ කියලා ටිකකට හිතාගන්න තියෙන්නේ. මේක මේ දැන් අපි දන්නවා මේ ලෝකයේ තිබෙනවා දැඩි සත්කාරයකක කියලා ওই රෝහල් වල. දැඩි සත්කාරයකක තිබෙනවා. ඒ ලෙඩුන්ට දැඩිව සත්කාර කරන ඒවට සුසු ආන්දමින්. ඒ වගේ මේ නිරය කියන එක අපිට කියන්න පුළුවන් දැඩි විපාක ඒකකයක් කියලා. මේ කරන බරපතල පාප කර්ම වලට විපාක දෙන්න මෙහි යන්ත්‍ර මදි. මනුෂ්‍ය ලෝකයේ ඒවට ඉඩ මදි. ඒක නිසා එකට ගැළපෙන කර්ම යන්ත්‍රය තුලින්ම ලැබෙන යම් යම් විපාක දීම් ක්‍රම නිරය ආදී තැන්වල තිබෙනවා. ඉතින් අර දැඩි සත්කාරයකගේ වගේ දැඩි විපාකයකකදී තිබහයි කියලා කෑ ගහනකොට ලෝභිය කටට ගෙනත්වක් කරනවා. බඩගිනි කියලා කෑ ගහනකොට ලෝහ ගුලි කටට දානවා. ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේව දක්වනවා සූත්‍ර ගණනාවක මේවා ටිකක් හාස්‍ය ජනක වගේ පේනුනට මේවා සත්‍ය දේවල්, මහ පුදුම දේවල් කර්ම යන්ත්‍රය තුලින් මේ කොටින්ම කියතොත් මුළු මහත් විශ්වයම අපේ මේ චේතනා ශක්තියේ විපාක ලබා දෙන්න සූදානම්ව සිටිනවා. සතර මහා භූතයන් පඨවි ආපෝ තේජෝ ආය කියන මහා භූත ධර්මයන්ගෙන් තමයි දිව්‍ය ලෝක ආදී නිර්මාණය වෙන්නේ දිව්‍ය සැප සම්පත් නිර්මාණය වෙන්නේ අපි මේ මනුෂ්‍ය ලෝකයේ විඳින සැප සම්පත් ඒ වගේම දුක් ආදියට හේතු වෙන්නේ මේ ධාතු හතරයි නිරේත් නිරේ විශේෂයෙන්ම අර කියාපු දැඩි විපාක ඒකකේ නිසා ඒකට ගැළපෙන මහා ගින්දර ගිනි ජාලාවල් අර යකඩ භූමිවල දුවවනවා කියලා ඔය දැන් ඔය රෝහල් වලත් සමහර විට අභ්‍යාස කරනවානේ. ඒ අත දුවවනවා, මේ අත දුවවනවා. ඊළඟට දොරටු වහලා හැබැයි. දැන් අර කොටින්ම කියතොත් අර චුන්ද හත් දවසක් තිස්සේ කලේ මොකද්ද? Tamanට ඉදිරියට අවීචයේදී විඳින්න සිද්ධ වෙන දුක්ඛන්දරාව පිළිබඳ පෙරහුරුවක් ප්‍රදර්ශනය කළ තමන්ගේ ගෙදර අයට. දොරවල් වහගෙන කරන නිසා අනිත් අයට දකින්න බැරි වුණා. තමන්ට විඳින්න වෙන දුක්ඛන්දරාවේ පෙරහුරුවක් ඒ ඌරතු හැටියට චුන්ද දැක්ුවේ. ඉඳ හිටලා එහෙම කතාන්තර අපට මේ කාලේ පවාසන්ට ලැබෙනවා. පණ පිටින් අපාය ගියා කියලා කියන්න වගේ, පොළොව පලාගෙන ගියා කියන්න වගේ, ඒ තරම් දරුණු අන්දමට ඇතම් අයට විපාක දෙන ස්වභාවයකුත් තිබෙනවා. යම් කෙනෙකුට එච්චර ඉක්මනින් විපාක නොදුන්නා නම් ඒක කර්මය ගැන සැක කරන්න හේතුවක් නෙවෙයි. අපි අර කලින් කිව්ව ආකාරයට කරන ලද පාප කර්මය එකපාරට විපාක දෙන්නේ නැහැ. හරියට දෙනකගේ ඒ බුරුල්ල තද කරාම එකපාරටම හිරියන්නේ වගේ ඒ තරම් ඉක්මනට විපාක දෙන්නේ නැහැ. නහි පාපං කතං කම්මං සද්දු කීරං මුමුච්‍යති. නමුත් දහන්තං බාල මන් වේති. භස්මච්ඡන්නෝව පාවකෝ. මෝඩයාව දවමින් අලුයට සංගවුණු ගිනි පුපුරු වගේ ඒවා ඔහු පසුපස යනවා. ඔන්න ඔය විදිහට අපි ධර්මතාවන්ව කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම මේ ලෝකයේ විශ්වයේ අනාගතය ගැන නොයෙකුත් විදිහේ කතා කරනවා ඇතම් කෙනෙක් පරිසරයට දොස් කියනවා පරිසරයේ අඩුපාඩුම් ගැන කතා කරනවා පරිසරය ගැන නොසැලකීම ගැන කතා කරනවා ඊට වඩා වැදගත් දෙයක් තමයි මේ අධ්‍යාත්මය අධ්‍යාත්මය අපිරිසිදු වෙන තාක් පරිසරයත් අපිරිසිදුයි පරිසරයේ තිබෙන අනිත් දේවල් කොච්චර අහක් කළත් මේ අධ්‍යාත්මය අපිරිසිදු නම් පරිසරයත් ඒකාන්තයෙන්ම අපිරිසිදුයි. දැන් අර විදියට මහා පරිමාණයෙන් සත්ව ඝාතනය කරනවා නම් උණුලේ ලේ ධාරාවල් ලේ ගංගාවල් ගලාගෙන යනවා නම් පරිසරය පිරිසිදු වෙන්න බෑ. කොයිතරම් ලස්සන කරලා තිබුණත් අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕන බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්න විසඳන්නේ ඒ විසඳිය යුතු මුල් තැනටම බෙහෙත දීලා ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ මානසින්ම මනෝපුබ්බංගමා ධම්මා කියනක අපි නිතර මතක් කරලා දෙනවා හැම දෙයකටම මනස පූර්වාංගම වෙනවා කියලා. ඒක ගැන හිතලා තමයි අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මිත්‍යා ආජීවයෙන් වෙන් වෙලා සම්‍යක් ආජීවයට යොමු වෙන්න කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. මේවා ඉතින් කරන්න බැරි දේවල් හැටියටත් ඇතම් කෙනෙක් හිතනවා. එහෙම හිතනවා නම් ඊ타ත්ම වටිනා නිදර්ශනයක් අපිට ලබා ගන්න පුළුවන් ඉතිහාසයෙන් ධර්මාශෝක රාජ්‍ය සමය. ඊට වශයෙන් කියනවා නම් ධර්මාශෝක කියලා නමින් පසු හඳුන්වන්න සිද්ධ වුණේ චණ්ඩාශෝක කියලා රජ කෙනෙක් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් යුද්ධයකදී විනාශ කරලා නමුත් අර තමා තුල ඇති වුණ පසුතී තවිල්ල තුලින් ඊළඟට ධර්මය අවබෝධ ධර්මය ආන ලැබුණට පස්සේ සම්පූර්ණයෙන්ම කොයිතරම් චරිතය පිළිබඳ ජීවිතය පිළිබඳ පරිවර්තනයක් ඇති වුණාද කියදොත් ඒ රජතුමා හිම්පිටින්ම ධම්මාශෝක නමින් හැඳින්වෙන තත්වයට පත් වුණා සටන් ආදී නැවැත්තුව පමණක් නෙවෙයි සතුන්ටත් අභය දුන්නා. අන්න ඒකයි අපිට විශේෂයෙන් ගන්න තිබෙන්නේ. එතකොට මේ මේ කාලේ ඉන්න නවීන ඉතිහාසඥයින් ප්‍රකාශ කරනවා මේ ලෝකයේ දසදහස් ගණන් ඒ රජවරුන් සහිත රාජාවලියේ තරුවක් වගේ ධර්මාශෝකර දෙතුමා බැබලෙනවා කියලා. ඒකට හේතුවක් තමයි යන්න අර කියාපු දැන් මේ කාලේ නම් කරන්නේ රාජ්‍ය මට්ටමින් මේවාට උදව් දීමයි. මිත්‍යා ආජීවවලට උදව් දීමයි. ආයෙ විදියට ණය දීම නා දීලා නමුත් ධර්මාශෝක රජුව කළේ ගල්ටන් පිහිටුවලා ලෝකයාට ධර්මය ප්‍රකාශ කරලා සත්ව ඝාතනය පවා නැති කරලා රජගෙදරත් සතුන් මැරීම නතර කරලා ආදර්ශය දීලා ඊළඟට ඒ වෙනුවට සතුන්ට රෝගී සතුන්ට බෙහෙත් කිරීමට පවා ආරෝග්‍ය ශාලා යොදලා ඒ විදිහට මහා පරිමාණයෙන් අන්න මෛත්‍රී අවිහිංසා කරුණාව ඒවා පිළිබඳ ලෝකයාට ඉගැන්වුවා. ඒක නිසා තමයි මේ ධර්මාශෝක රජතුමා ශ්‍රේෂ්ඨ රජෙක් හැටියට මේ කාලේ අබෞද්ධ ඉතිහාසඥයින් පවා පිළිගන්නේ. ඒකට අපට ආදර්ශයක් අවශ්‍ය නම් ඉදිනදා ජීවිතේ පෞද්ගලික වශයෙන් අපේ ජීවිත පරිවර්තනය කර ගැනීමටත් අර රාජ්‍ය මට්ටමේ පුළුල් මට්ටමේ මේවා ක්‍රියාත්මක කර හැකිද නැද්ද කියන එක දැනගන්න අන්නේ පරිශ්‍රණයම ප්‍රමාණවත් ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙන ඒක පමණක් නෙවෙයි ජාතක කතාවල් වලත් අපේ රාජාවලිය තැම් රජවරු බුද්ධ දාස ආදී රජවරු පොතිකුත් හිටියා අර සතුන් පිළිබඳව තාමත්ම කරුණාවෙන් නැත්ත වශයෙන් සතා කියලා කියන්නේ ඒත් අපට වගේම වේදනාව දැනෙන ජීවත් වීමට කැමති මරණිය අකමැති සතුන්. එතකොට ඒ සතෙකුට ආහාරයක් දෙනවා නම් අපි දෙන්න ඕනේ ඒ සතා තව කලක් ජීවත් වෙත්වා කියන අදහසින්. නමුත් ප්‍රවිදියේ කූර අන්දමින් සතුන් මරන සත්ත්ව ගොවිපළවල් වල සතුන්ට ආහාර දෙන්නේ එක්ක දවස් 3ක් එහෙම නැත්නම් සති ගණනක් ජීවත් කිරීමටයි මරණ සහතිකය ලියලා ඉවරයි. අර සතාට දෙන්නේ සතා નિયમિત කිලෝ ගන්නට තර වෙනකම් පමණයි ආහාර ටික දෙන්නේ. අන්න ඒ විදිහේ චින්තනයක් අනුව යන ඒ විදිහේ භයානක පාප කර්ම කරන අයටයි අර ඊළඟට අනාගතයේදී දුක් විඳ සිද්ධ වන්නේ අපාය ආදී තැන්වල නිරේදී ඒකාන්තයෙන්ම ඊළඟට මනුෂ්‍ය ලෝකයට ආවත් දැන් බුදු පියාණන් වහන්සේ මහා කම්ම චූලකම්ම විභංග සූත්‍රයේ ප්‍රකාශ කරනවා කර්ම විපාක ගැන විශේෂයෙන් කියන තැන යම් කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සතුන් මරනවා නම් ලේයකුණු අතින් යුතුව කිසිම දයාවක් නැතුව සතුන් මරනවා නම් ඒ තැනැත්තා එක්ක අපායගාමී වෙනවා, නිරයට යනවා. යම් කිසි අවස්ථාවක මනුෂ්‍ය ලෝකයට ආවත් අල්පායුෂ්ක වෙනවා, ආයුෂ අඩු වෙනවා. ආයුෂ අඩු වෙනවා කියන එකේ තේරුම මොකද? මරණ වැඩි වෙනවා. ඒ තැනැත්තාගේ සංසාරයේ මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. අනිත් අයගේ ආයුෂ අඩු කරලා අර විදියට දින ගණන් සති ගණන් වලට සීමා කරලා සතුන් මැරීම තුලින් Tamanටත් අල්පායුෂ්ක බව සංසාරික වශයෙන් හිමි වෙනවා. අකාලේ මිය යනවා. ඉතින් ওই විදිහට දැන් ඒව අපට පේනවා සත්ව ලෝකයේ පවා ඔය මෙරු පණගැටි වගේ අය සිතාම සුළු කාලයක් ඉපදිලා මැරිලා යන හැටි, ගින්නට ඇදිලා මැරිලා යන හැටි තොග ගණනේ. ඒ හැම එකක්ම අර කර්මයන්ත්‍රයේ ක්‍රියාත්මක වීම පෙන්눔 කරනවා කියලා හිතා ගන්න ඕන. ඊළඟට තිරිසන් ලෝකයේ තියෙන එකිනෙකා කා ගැනීම ඒකිනෙකා ගා ගැනීමේ ඒ සිතම තමයි අන්තිමට සමාජයට එකතු වෙන්නේ මෙන්න මේ මාංශ භක්ෂණය තුලින් ඒ නිසා රමස් රසයේ කෙසේ වෙතත් ඒක තුලින් ඇතිවෙන චින්තනය භයානකයි ඒකේ විපාකය භයානකයි අන්න ඒකයි අපිට හිතා ගන්න තියෙන්නේ ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දෙන්නේ බුදු පියාණන් වහන්සේ මේ හැම එකක් මතක් කරලා දෙන්නේ මේ සංසාරයේ පසුබිම් කරගෙන දූරදර්ශී වශයෙන් සාමාන්‍ය ලෝකයාගේ චින්තනය අර එකස් කණාගේ වපර ඇහින් බලලා දකින්න වගේ මෙන්න මේ මේ වර්තමානයේ එහෙම නැත්නම් තවත් ඕනනම් අවුරුදු 30ක 50ක සැලැස්මක් ඕක ඇතුලෙන් සාමාන්‍ය ලෝකයා ක්‍රියා කරන්නේ මේ විදියට කළොත් අවුරුදු 50කින් මේක කිරෙන් පැණියෙන් ඉතිරෙනවා කිරෙන් පැණියෙන් කෙසේ වෙතත් අර කියන ලේ ධාරාවල නම් ගලාගෙන යනවා ඒ විදියට ආර්ථික වශයෙන් දියුණු යුගයක් සෞභාග්‍යයක් ගැන හිතාගෙනයි ওই විදිහේ කෙටි මාර්ග දක්වන්නේ සාමාන්‍ය අර්ථශාස්ත්‍රඥ ආර්ථික විද්‍යාඥයින් නමුත් බුදු පියාණන් වහන්සේ මේ විශ්වයේ යථා තත්ත්වය ඒ කර්ම ධර්මතාවයේ භයානකත්වය අවබෝධ කරගෙන සිටින නිසා දූරදර්ශීව පෙන්වු කළ දෙනවා. ඒ කෙටි මාර්ගන්ව ජීවත් වුණොත් ඒ තැනත්තාට මෙලොවත් ඇවෙන්න සිද්ධ වෙනවා, පරලොවත් ඇවෙන්න සිද්ධ වෙනවා. පමණක් නෙවෙයි ගත කරන ජීවිතයේ විශේෂම අවසාන භාගයේදී බරපතල අන්දමින් මේ පසුතැවිල්ලට ලක් වෙලා වෙන කරන්න දෙයක් නැති වුනහම ඒ තැනත්තාට තියෙන මේ හිතවිල්ලයි ඇඳට වෙලා හරියටම ඇඳේ කකුල් හතර හතර ගාතේ වගේ එහාට මෙහාට යන්න බෑ. එන්නේ හිතවිලි ධාරාව අර තමන් මරපු සතුන්, මරපු ආකාරය, කළපු අපරාධ. ඕවා තුලයි ඒක නැත්ත ජීවත් වෙන්නේ. ඉතින් ඒක මේ මිහි පිටම අපායක් වගේ. මොන විදිහේ தත්වයක් වචනෙන් කෙලින් නොකියුවත් ඇතම් කෙනෙක් ඒවා විඳිනවා. ඉතින් අපි මේ තාම කතා කරන්නේ චුන්දලා ගැන මේ පින්නතුන් ගැන නොවේ. අර චුන්ද ට අතුණු ඉරණමයි අපි හිතා ගන්න තියෙන්නේ. ඒකට චුන්ද කෙනෙක් නොවෙන්න අපි අදිෂ්ඨාන කර ගන්න ඕන. ඒකට හොඳ ආදර්ශ තමයි අපි මේ දැක්ුවේ අර ධර්මාශෝක රජතුමා පිළිබඳව. ඒ විදිහට කල්පනා කරලා බලනකොට දැන් බුදු පියාණන් වහන්සේ ඔය අපාය ගැන දේශනා කරපු ඒ දේශනා මහ පුදුම සහිතයි. ගිනි ජාලාවල් මැද ඇතැම ඉපදිලා නමුත් මැරෙන්නේ නැහැ. ඒක මහා හිතා ගන්නත් බැරි පුදුමයක්. දැන් කෙනෙක් අපි දන්නවා සත්වයේ ගින්දකට වැටුනහම මැරෙන්න ඕන. ඒ ජීවත් කරන්නේ අන්න අර කර්ම වේගයෙන් කියලා කියනවා. කර්ම ශක්තිය තුලින් දැන් ඒ කර්ම ශක්තිය තුලින් ජීවත් කරනවා කියන එක මේ කෙනෙකුට හිතා ගන්න අමාරුයි. ආර්තනංග දැඩි ගින්නක් නම් විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බැලුවොත් ඒ ගින්නක කොහොමද කෙනෙක් හුඟක් වෙලා පිළිස්සෙන්නේ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. නමුත් පින්නතුනි එකක් තිබෙනවා අපි එදිනදා ජීවිතේ ව්‍යවහාර කරන විඳවනවා කියලා. විඳවනවා. ඔය සමහර රෝහල් වල දකින්න ලැබෙනවා රෝගීන් දොස්තරලත් පුදුම වෙනවා මේ පුද්ගලයා මැරෙන්නේ නැහැ. සමහරට අතපය නැහැ. පණුව දාලා ඔළුවෙත් පණුව දාලා ඒත් මැරෙන්නේ නැහැ. කොහොම හරි ඉන්නවා බිඳවනවා. බිඳවනවා කියලා කියන්නේ මොකද්ද? අර කර්ම ශක්තිය ශර්ම ශක්තිය එතන යන්නේ. පාප කර්මයේ ඒ තරම් බරපතලයි. අර ඒකට විපාක දෙන්න ඕන. කර්ම යන්ත්‍රයේ යම් කිසි කර්ම චේතනා ශක්තියක් ඇති වුණා නම් ඒක විශ්ව ධර්මතාවක් හැම එකකම ප්‍රතික්‍රියාවක් තිබෙනවා. එතකොට අර අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව යම් චේතනා පද්ධතියක් අපේ චිත්තසංතානය ඇති වුණා නම් ඒකට සුදුසු විපාකයේ සලසා දෙන්න මේ අහිංසක ධාතු හතර සූදානම්ව සිටිනවා. එහෙම නැත්නම් ඒ ධාතු හතර ඇදිලා එනවා කුටිම්ම කියතොත්. දැන් මේ පිනතුන තහලා තිබෙනවනේ කීමටත් කියනෝනේ පොළොව පලාගෙන ගියා හිණයක් පාත් වුණා ඔය විදිහට කියන්නේ. වෙන එකක් නැත්නම් ප්‍රබෝධිසත්ව කතාන්තරවල තිබෙනවා. වෙන දේවල් වලින් බේරුණත් අන්තිමට මේ විශ්වයේ තිබෙන ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් වන හෙන ගෙඩියක් හරි පහත් වෙනවා. ඊබඳු සිද්ධි මේ කාලෙත් අහන්න ලැබෙනවා. අර පොළොව නූලන අපරාධ කියලා කියන්නේ හෙන ගහන අපරාධ කියලා කියන්නේ කාටවත් වෙන්නේ කියලා පදන එක නෙවෙයි. එහෙම දේවල් වෙන්න නිසා. ඉතින් ඒ විදිහේ පුදුම ධර්මතාවක් මේ ලෝකයේ තිබෙන්නේ. ඒවා ඉඳ හිටලා අහන්න ලැබුණත් ඒවා යට ගහනවා. ඒවා එළියට දෙන්නේ නැහැ. මොකද එතකොට අපි යන මාර්ගයට ඒක බාධාවක් නිසා අපි මේ කරන මිත්‍යා ආජීව වලට අකුලක් හෙලෙන නිසා ඒවා රහස් හැටිය තබා ගන්නවා. එදිනෙදා තම තමන්ගේ අසල් වාසීන්ට ওই විදි දේවල් වෙනව ඇති. ඒවා ගැන කියන්නේ නැහැ යට ගහනවා. නමුත් ඕකයි සත්‍ය සිද්ධිය එතකොට අර විඳවීම තුලින් අපට පේනවා මේ අපේ ශරීරය ඒකට අතීතයේ උපමාව දක්වලා තියෙනවා දැන් මව් කුසක කෙනෙක් උපදින අවස්ථාවේ ඉඳලා දසමසක් ඒ ජීවත් වීමත් මහා ප්‍රාතිහාර්යයක් මව් කුසක අර ඇතිවන බීජය නොනැසී ජීවත් වීම ඒක මහා ප්‍රාතිහාර්යයක් ඒක වෙන්නේ කර්ම ශක්තියෙන් ඒ උත්පත්තිය ලබන්න සුදුසු නම් ඒකට ඒ කර්ම ශක්තිය තුලින් ඒක වෙනවා අන්න ඒ වගේ දක්වන්නේ අර වගේ මහා ගින්දර මැද වුණත් අර නොනැසී කෑ ගගහ විලාප තියෙතිය ඉඳලා ඒ විපාක ගෙවුනට පස්සේ මැරෙන්නේ. මැරුණත් ආයතනම උපදිනවා. ආයතනම උපදිනවා. උපදිනවා විදින ඒක කෝටි ලක්ෂ වාරයක් ඒක සිදු වෙනවා බව ධර්මයේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ විදිහේ තැන්වල. ඉතින් ඒකට විශේෂ යන්ත්‍ර අවශ්‍යයි. ඉතින් ඒ වගේ තමයි රෝහලේ දැඩිය සත්කාර ඒකකයේ කියලා වෙනම එකකයක් තියෙනවා වගේ මෙතනත් තිබෙනවා මේ විශ්වයේත් මේ ලෝක ධාතු අතරත් 31 තලයේ එක කොටසක් තිබෙනවා දැඩි විපාක ඒකකයක්. ඒවට යන්න ලැබෙන්නේ අර පාප කර්ම කරපු අය. ඒවයි කෙරෙන දේවල් දකින්න පුළුවන් ගන්නේ අභිඥාලාභීන්ට. මාසස පමණක් යදී අන්ධයින්ට ඒක පේන්නේ නැහැ. ඒක නිසා කොයිතරම් විචාර බුද්ධියෙන් කියලා කිව්වත් ඒවා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක බුද්ධ වචනයයි. බුදුරජාණන් වහන්සේ පමණක් නොවේ අනිකුත් අභිඥාලාභීන් ඒවා සත්‍ය හැටියට ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකට අන්න ඒවා ගැන විශ්වාසය තබාගෙන මේ අපේ සංසාර ගමන දිග එකක් මෙතනින් කෙලවර වෙනවා නම් අපට අර කියාපු විදිහේ 20 අවුරුදු සැලැස්මක් 50 අවුරුදු සැලැස්මක් තුල ජීවත් වෙන්න පුළුවන්. ඒ විදිහට ලොකු සැලැස්ම දැන් මට සමහර විට ඒ විදිහට නෙවෙයි කෙහෙම් පිටිම නොපිට පෙරල යනවා. අපි හිතුවෝ ආකාරයට කොයිතරම් හොඳට සැලැස්මවල් දාගෙන ආර්ථික විද්‍යාඥයින් දවස් ගණන් රැ නිදි මරාගෙන මේ සැලැස්මවල් දැම්මත් ඒ ඔක්කොම විනාශ වෙලා යනවා සමහර විට මේ පුද්ගලයන් කරන පාප කර්ම නිසා. ඒක නිසා දැන් මේ අපි නොයෙකුත් විදිහේ පරිසරයේ ඇති විෂමතාවල් ගැන මේ ලෝක ධාතුව විනාශ කරා යනවා කියලා කියනවා. ඒවාට හේතුව ධර්මයේ දක්වලා තිබෙන සත්වයන්ගේ චිත්තසංතානයේ ඕලාරික වීමයි, ගොරහැඩි වීමයි. අපේ චිත්තසංතානය ගොරහැඩි වෙන්න වෙන්න අපේ වටාපිටාවත් ඒකට අනුව යනවා. ඔතනයි අර පරිසර විද්‍යාව ගැන නියම මුල. ඉතින් පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා ආදි වශයෙන් දක්වන්නේ අත්ත සම්මා පණිදි කියලා මහා මංගල සූත්‍රය දක්වන්නේ එකයි. පතිරූප දේශ වාසෝච කියලා කියන්නේ අන්න අර විදියට ධාර්මික විදියට ජීවත් වෙන පිරිසක් ඉන්න පරිසරයක් වීමයි පුබ්බේචගත පුඤ්ඤතා ඒ වගේම අතීතේ කරන ලද පින් නැති බව තියෙනවා පෞකාරයෝ ඉන්නව නම් ඒක ඒ පරිසරයේ ඒකම විනාශ වෙලා යනවා ඊළඟට තුන්වෙනිව තියෙන අත්ත සම්මාපණිති තමාගේ හිත හරියාකාර පිහිටුවා ගැනීමයි ඔන්න ඔය කාරණා තුනයි එළියට ගන්න ඕනේ මේ ලෝක විනාශයේ මේ විනාශකාරී බලවේගය මේ දුවන දිවිල්ල ටිකක් හරි අඩු කරගන්න නම් අන්න අර කියාපු කාරණා තුන ප්‍රතිරූප දේශවාසෝච කියලා කියන්නේ හොඳට විදුලි එළිය ඒවා තියෙන පහසුකම් තියෙන ජල පහසුකම් තියෙන ඒක නෙවෙයි පරිසරය නියම පරිසරය කල්යාණ මිත්‍ර වාසය ඇති තුනුරුවන් ගඳ පුදා ගැනීමට ප්‍රයෝජනය ගන්න පුළුවන් පරිසරයයි අර මහා මංගල සූත්‍රයේ සුදුසු දේශයක වාසය කිරීම කියලා දක්වලා තිබෙන්නේ පෙර කරන ලද පින් නැති බව ඒකයේ පුද්ගලයා හැසිරෙන ආකාරයෙන් ක්‍රියා කරන ආකාරයෙන් අපිට පේනවා ඇතුළත තියෙන පින තරමක් දුරට හෝ ඒක මතු කරගන්න ඕන. ඒක මතු කරගන්න තමයි අත්ත සම්මාපණිදි කියලා කියන්නේ. තමාගේ හිත කෙලින් කර ගැනීම. ඒ කෙලින් කර ගැනීමම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ඍජු මාර්ගයක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. උජුකෝ නාම සෝමග්ගෝ අභයානාම සාදිසා කියලා. මේ මාර්ගයේ ඍජුයි යන දිශාව අභය අභය කියලා කියන්නේ භය නැති. නිර්භය යන පැත්ත නිර්භයයි. බයක් නැහැ. ෂේමයි. මාර්ගය ඍජුයි. එතකොට මාර්ගය ඍජු නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්‍යක් දෘෂ්ටියෙන් පටන්ගෙන අතෙන්දි විතරක් ඇද ගහන්න ඉඩක් නැහැ. මිත්‍යා ජීව ළඟට ආවට පස්සේ ඒකට විතරක් ඉඩ දීලා එහෙම නැත්නම් සම්‍යක් ආජීවට ආවට පස්සේ ඒකනම් ඒ තරම්ම වැදගත් දෙයක් නෙවෙයි. අනිත් ඒවා ටික තියුණාම හොඳයි කියලා එහෙම බේරෙන්න බෑ. එතන ඉඳලා තමයි ඇත්ත වශයෙන්ම කෙනෙකුගේ මේ ජීවිතයේ කොයි පැත්තටද යනවද කියලා අපිට හිතා ගන්න පුළුවන් වන්නේ අර දැන් චුන්ද අර රැකියාවට යොමු නිසා ඒක තුලින් මාංශ රසයට ගැති වුණා. ඉතින් ඒ දෙකම හේතු කරගෙන තමයි අර තරම් දුක්ඛන්දරාවට හිම්කම් කිව්වේ. ඒ වගේම රැකියාවක් තුලින් ලැබෙන ලාභ ප්‍රයෝජන නිසා ඒවායේ අයුතු ප්‍රයෝජන නිසා කෙනෙක් ඒක දිගටම කරගෙන යන්න පෙළඹෙනවා. ඉතින් නුවණැස නැති වුණොත් ප්‍රබුදු පියාණන් වහන්සේ හැමතිස්සෙම ප්‍රකාශ කරන්නේ එකස් කණෙක් වගේත් ඉන්න එපා. ඒ වගේම අන්ධයෙක් වගේත් ඉන්න එපා. ඇස් දෙකම පාවිච්චි කරන්න කියලා ගිහි පින්නතුන්ට ප්‍රකාශ කළේ ඒක නිසායි. ඒකට ධර්මානුකූලව හොඳ නරක වටහාගෙන අපේ ජීවන මාර්ගය අපි සකස් කරගන්නවා නම් සමහරට අමූල ආරම්භය දුක් සහිත වෙන්න පුළුවන් දහඩිය මාංශය යොදාගෙන අමාරුවෙන් ඉතිරි පහදු කරගෙන ඒ විදිහට චාම් ජීවිතයෙන් ඒ ජීවිතය ගත කරන්න යම් කෙනෙක් ධර්මානුකූලව සූදානම් වෙනවනම් ඒ තැනත්තාට සමහර විට අර තරඟකාරී ලෝකේ පෙරදුනා වගේ පෙනුනත් තමන්ගේ චිත්ත සංතාණයෙන් තමන් විශාල ජයග්‍රහණයක් ලැබුවයි කියන එකත් විශ්‍රාම ගන්න අවස්ථාවේ ඉබේටම අර අනවජ්‍ය සුඛ කියන පාරිතෝෂිකය ලැබිලා ඒකෙන් සතුටු වෙලා අවසන් හුස්ම සැනසෙන්න හිරන්න පුළුවන් තත්යකට එන්න පුළුවන් බව අපිට ධර්මානුකූලව පෙන්වන්න කරන්න පුළුවන් වන්නේ. ඉතින් ඒ වගේ කල්පනා කරන්න ඕනේ මේ පින්නතුනොත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන මේ සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක කෙලින් මාර්ගයක් එකකින් එකකට මේක ගැළපීලා හොඳට සම්බන්ධ වෙලා යන එකක් ඒකට සම්‍යක් දෘෂ්ටිය තුලින් අපි හොඳ නරක වටහා ගත්තනම් සංසාරයේ යථා තත්ත්වයේ චතුරාර්ය සත්‍ය තුලින් අපි වටහා ගත්තනම් අපි කල්පනා කරන්න ඕන අපිට තියෙන බොහොම දුර ගමනක් දුර ගමනක් කියලා කියන්නේ අපි සංසාරේ ගියා හෝ නොගියා හෝ අපි අරගෙන කර්ම මල්ලක් අපේ චිත්තසංතානයේ තිබෙනවා අපි සැලකිලිමත් නුනොත් අපි කරන කර්මවල විපාක හුඟක් දුර යනවා මේ ජීවිතේට පමණක් නෙවෙයි හුඟක් දුර යනවා අන්න ඒක නිසා දූරදර්ශීව ක්‍රියා කරන්නට සිද්ධ වෙනවා ඉතින් ඒ විදිහට සම්‍යක් දෘෂ්ටියක් ඇතුව ඒක අනුවම තමයි ඊළඟට සම්‍යක් සංකල්ප කියලා කියන හොඳ සංකල්පනාවන් නික්ඛම්මා ව්‍යාපාද අවිහිංසා කියලා දක්වලා තිබෙන්නේ. දැන් එතන මේ කාරණා තුනෙන් සම්‍යක් සංකල්පයේ කියන කාරණා දෙකක්ම මේ මෛත්‍රිය හා සම්බන්ධයි, කරුණාව හා සම්බන්ධයි, දයාව අනුකම්පාව හා සම්බන්ධයි. නික්ඛම්මිය කියලා කියන්නේ පස්කම් සැපෙන් වෙන්වීම එහෙම නැත්නම් ගිහිගෙන් නික්ම නික්වීම කියන අදහසයි. අව්‍යාපාද කියලා කියන්නේ දේශය නැති එහෙම නැත්නම් මෛත්‍රී සහගත සිතිවිලි අවිහිංසා සංකල්ප කියලා කියන්නේ අන්න අර හිංසාවෙන් වැළකීමයි. එතකොට ඒ හිංසාවෙන් වැළකීමේ සිතිවිලි තිබෙනවා නම් අර කියාපු විදියට අර රැකියාවක් වශයෙන් නෝ තමන්ගේ ජීවිකාව සඳහා ජීවිතය සඳහා අර විදියට ජීවත් වෙන්න කැමති තමා වගේම වේදනාවට කැමැති සතුන් මැරීම හෝ ඔවුන් මැරීමේ චේතනාවෙන් උන්ට ආහාර දීලා කිලෝ ගන්නට තරකර ගැනීම හෝ කරන්න බෑ. ඒකට හිත කියන්නේ නෑ. ඒ වෙනුවට දයාවෙන් අනුකම්පාවෙන් ලෝක සත්‍යාදීහි අර බුදු පියාණන් වහන්සේ කර්ණීය සූත්‍රයේ ප්‍රකාශ කළ ආකාරයට කිසිම සතෙකු ඉතුරු නොකර යේකේචි පාණ භූතත්ති ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන මේ ලේඛනයේ ලොකු ගුඩා ભેදයක් නැතිව සියලුම සතුන් ළඟපාත ලොකු ගුඩා ભેදයක් නැතුව හැම සතුන් මේකට අහු වෙලා තිබෙනවා ඒ ඒ කියන්නේ මෛත්‍රී චේතනාවට අරමුණු කරගන්න කියලා. ඉතින් ඒක නිසා අපට හිතන්න බෑ මේ සතුන් අපට අර ගෝවා කැරට් වගේ කන්නයි මේ සතුන් නිපදිලා තිබෙන්නේ කියලා මේ ඊළඟට ඒක තියෙන ඒකේ අනිත් පැත්ත තමයි මේ අපි කල්පනා කරන්න ඕන සංසාර ඥාතිත්වය පිළිගන්නව නම් තම තමන්ගේ ගෙදර දොරවල් වල බොහෝ විට උපදින්නේ තම තමන්ගේ අතීත ඥාතිවරු මව්පියවරු සමහර විට හරකුන් වෙලා ගවයින් වෙලා උපදිනවා එළුවන් වෙලා උපදිනවා ඌරන් වෙලා උපදිනවා කුකුලන් වෙලා උපදිනවා එතකොට අපි මේ සමහර විට මේ මව්පියන්ට පින් දීම සඳහා පින්කම් කරන්න කියලා මේ සතුන් අල්ලගෙන ගිය පිටිපස්සට අරගෙන මරණව නම් එතකොට මොකක්ද එතන තියෙන පින්කම? අන්න එහෙම කල්පනා කරන්න ඕන. මේ සංසාර ඥාතිත්වය ගැන හිතනකොට සත්ව ඝාතනය තුලින් දන්නේම නැතුව තම තමන්ගේ මව්පියන් පවා මරණව එපමණක් නෙවෙයි අපිට තියෙන ඔය ජාතක කතාවල බෝධිසත්වයන් වහන්සේලා පවා සමහර විට සත්වාත්ම ලබනවා. එහෙම වුණොත් ඒ විදිහේ සත්‍යෙක් මැරීම තුලින් තමන් නොදැනුවත්වම වඩා බරපතල අකුසලයක් කරනවා. මොකද බෝධිසත්ව කෙනෙක් සත්වාත්මයට උපත ලැබුවත් ඒ බෝධි ප්‍රනිධිය තුල විශාල ශක්තියක් තිබෙනවා. අපි නොදැනුවත්ව කළත් ඒ එවඳු සතෙක් මරණයටපත් කිරීම ලොකු අකුසලයක් තිබෙනවා. දැන් මිනිස්යන් ගැන කල්පනා කළත් අපි දන්නවා ಗುಣධර්මයෙන් වැඩි බුදු කෙනෙකුට, රහත් කෙනෙකුට, මාර්ගඵලලාභියෙකුට, හොඳ සිල්වත් කෙනෙකුට හිංසා කිරීම, මැරීම සාමාන්‍ය දුස්සීලයකට කිරීම වගේ නෙවෙයි. අන්න ඒ වගේ කර්ම ශක්තියේ විශේෂ දෙයක් තිබෙනවා. ඒ ගැන හිතනකොට හැම කෙනෙකුටම ඒ දිනදා ජීවිතය ගැන විශාල තාමත්ම පරීක්ෂාකාරීව ජීවත් වෙන්න සිද්ධ වෙනවා විශේෂයෙන්ම රැකියාව පිළිබඳව. ඉතින් ඒක නිසා මේ පින්වත් පිරිස මොනින් කල්පනා කරන්න ඕන අපිට මේ පාඩම් රාශිය ලැබුණේ චුන්දගෙන්. චුන්දගෙන් පාඩම් රාශිය ලැබුණේ. ඉතින් චුන්ද කියන්නේ අනේ ඔබලා නම් මට වෙච්ච දේවල් නිදින්න එපා. චුන්ද කෙනෙක් නම් වෙන්න එපා. මගෙන් ගන්න ඕන පාඩම ඕකයි කියන එකයි අපි එතකොට මේ ධර්ම කතාව ආශ්‍රයෙන් තේරුම් ගත්තේ බුදු පියාණන් වහන්සේගේ ගාථාවත් ඒකම තේරුණා. එතකොට මේ පින්නතුන් අද වැනි මේ පොයේ දවසක දැන් සීල සමාදානය කියලා කියන්නේ තන්නේ විදිහේ පිරිසුදු ජීවිතයකට යොමු වීමයි. අර හොඳ චින්තාවන් ඇති කරගෙන ඊළඟට ඒක අනුව හොඳ සම්මා කම්මන්ත කියලා කියන පාණඝාත අදින්නා දාන කාමීත්‍යාචාර ආදීන් වෙන් වෙලා ඊළඟට ඒ වගේම හොඳ ආජීවයකට යොමු වෙලා ඒ අනුව කරන භාන භාවනා තමයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන්නේ මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කර ගැනීමටයි මේ පින්නතුන් යොමු වුනේ. එතකොට ආද රකින්න ලද මේ ශීලය එදිනදා ජීවිතයේ දැන් විශේෂයෙන්ම මේ ආදිවස්තුංග සීල ගැන මේ අවස්ථාවේ අපි සඳහන් කළා. තමන්ගේ ජීවිකාව ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එදිනදා ධනය උපයා ගැනීම නෙවෙයි, ආහාර පාන ටික කොහොම හරි ලබා ගැනීම නෙවෙයි. ඒක ධාර්මිකව කරගත්තේ නැත්නම් අපි අප පෞද්ගලික පමණක් නෙවෙයි සාමූහිකව මේ මුළු මහත් විශ්වයම අන්තිමට තිරිසන් ලෝකයක් බවට පත් වෙනවා. මෘග මෘග සංඥාව අරගෙන එකිනෙකා මරා කියා ගන්නවා කියලා කියන්නේ අන්න අර චින්තනයේ අර කියාපු අධ්‍යාත්ම දූෂණය නිසා පරිසරයේ දූෂණය වීමයි අන්න ඒ කාරණා ගැන නුවණින් කල්පනා කරලා මේ පින්නතුන් එතකොට අද දින මේ සීල සමාදානයේ ඒ වගේම මේ ධර්ම ශ්‍රවණී තමන්ගේ චිත්ත સંතානී සද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා කියලා කියන ඒ ගුණ ධර්ම දියුණු කරගත්තා කියලා කල්පනා කරගන්න ඕන. අපේ මේ සංසාර ගමන කෙලවර කරගන්න උපකාර වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ජීවිතය පිළිබඳ යථාර්ථයේ ජීවිතයේ යථා තත්ත්වය හරියාකාර අවබෝධ කරගෙන මේ පැවැත්ම කෙලවර කර ගැනීම පැවැත්ම කෙලවර කර ගැනීම කියලා කියන්නේ මරණය නෙවෙයි දිවිනසා ගැනීම නෙවෙයි මේ පැවැත්මට හේතු වෙන්නා වූ අවිද්‍යාවත් තණ්හාවත් අපේ චිත්තසංතානෙ නිවත් කිරීමයි මේ අවිද්‍යාවත් තණ්හාවත් තුලින් ගෙතෙන භව රාශිය එහෙම නැත්නම් ඒ ආත්ම භාවවල ඉපදෙන ගතිය ඒක තුල ඇති දුක් ස්වභාවය තමයි ජාති ජරා ව්‍යාධි මරණ නමින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ કોઈ ආත්ම භාවයක උපන්නත් අර අනිත්‍යතා ධර්මයට යට වෙලා ඒකකවත් තෘප්තියක් නැහැ තෘෂ්ණාවේ තෘප්තියක් නැහැ ඒ වගේම වින්දන රාශියක් තුලින් හැම වින්දනයකම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මුල් මහත්තයේ වින්දන රාශියම දුක් හැටියට මොකද ඒවායේ අනිත්‍ය ස්වභාවය නිසා ඉතින් ඒ බුදු පියාණන් වහන්සේ මුල් මහත් පංචස්කන්ධයේම දුකක් හැටියට පැවැත්මම දුකක් හැටියට දක්වුවේ අර ගැඹුරු අර්ථයෙන් කල්පනා කරලා බලනකොට මේ ලෝක සත්වයා මිරිඟුවක් ඔසේ දුවන්නා වගේ ඒ එකකින්වත් සම්පූර්ණ තෘප්තියක් ලැබෙන්නේ නැහැ හැමදාම මොකක් හරි අඩුයි ඉතින් අන්නේ தત્ත්වය තේරුම් අරගෙන ආයි බුදු පියාණන් වහන්සේ මේ සංසාරයෙන් මිදීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඒ මාර්ගයක් පෙන්වු කරලා තිබෙන්නේ. අන්නේ මාර්ගයේ යමින් අර කියාපු භාවනාමය වශයෙන් තමන්ගේ සිත දියුණු කර ගැනීමට උපකාර වන ප්‍රධාන වශයෙන්ම ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධාව අනුගිය වීරිය, ඒ වීරිය තුලින් අතු කරගන්න සතිය, ඒ සතිය තුලින් සතිය ස්ථාවර කර ගැනීමෙන් තහවුරු කර ගැනීමෙන් උපදවා ගන්න සමාධිය, ඒ සමාධිය කියලා කියන සිත් ඒකාග්‍රතාව ඒක හොඳ හැටි පණ ගන්වලා තියුණු කරලා ගත්තාම ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ චතුරාර්ය සත්‍ය යම් අවස්ථාවක ඒ තියුණු කරගත්තු සමාධියෙන් දුටුවා නම් ඒ තැනත්තාට එතන සෝවාන් ඒ මාර්ග ඥානීනි මොහොවාන් ඵලය ලැබෙනවා ඒකම ඒක තුලින් අර කෙලෙස් එක්මත්මක් කපනවා ඊළඟට තවත් ඒ ධර්ම චක්‍රයම තව වරක් කරකැවීමෙන් තමයි සකදාගාමි මේ විදිහට හතර වරක් කරකැවීමෙන් බුදු පියාණන් වහන්සේ මේ දක්වලා තිබෙන භවයට ඇති සංයෝජන බැමි ඒවා කඩාගෙන ඒවා ඇති අර කෙලෙස් ධාරා ඒ අවිද්‍යාව අඳුරු කඳ පළලා අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ප්‍රඥා ආලෝකයට අනුව අපිට මේ සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙනවා. අන්න එතකොට අද දින මේ ධර්ම දේශනාව තුළින් මේ පින්නතුන් යම් චිත්තසංතානිය ඇති කරගත්තා නම් සද්ධා විරසත් සමාධි ප්‍රඥා කියලා ඒකට අදාළ යම් යම් ගුණ ධර්ම කුසල් සිතිවිලි රාශියක් ඒ සිතිවිලි රාශිය ඒකාන්තයෙන්ම අපට මේ හැකිතාක් ඉක්මනින් මේ සංසාර දුක කෙලවර ගැනීමට හේතු වාසනා වේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ අපගේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ අවීචිය සිට අකමිටා දක්වා වූ ඒ ආසනා ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයත් ඇතුළු සියලුම සත්වයෝ අපගේ ඥාතීනුත් ඇතුළු සියලුම සත්වයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී හැකිතාක් ඉක්මනින් ප්‍රාර්ථනීය බෝධිකින් සියලු සංසාර දුක්ඛ කෙලවර කළා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණෙනි සැනසෙත්වා කියන ඒ ප්‍රාර්ථනාව ඇතිව මේ ගාථා කියලා පින්පම්මනෙත්තාවතාච අම්හිහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා සම්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගාණීධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගාණීධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගාණීධිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්ම සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හුන්තු සම්බේ පිපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා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 පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි